ලායතනික සූත්‍රය තුල පංචීපාදනස්කන්ධය පිරිසින් දකින්න හොයනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ හටගන්න ආකාරය නෙමෙයි දිහුවේ. දැන් ඒකේ හේත් පිරිසින් දකින්න හොයනවා කියන්නේ හේතුව හොයනවා. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේම හේතුව හොයාගෙන යනකොට අහු වෙනවා මොකද්ද? ඇස යථාර්ථයෙන් නොදකිනකොට නොදකිනකොටයි සකස් වෙන්නේ. රූප යථාර්ථයෙන් නොදකින නොදකිනකොටයි සකස් වෙන්නේ. ඇසේ විඥානයේ යථාර්ථ වශයෙන් නොදක් නොදන්නකොට නොදකිනකොටයි සකස් වෙන්නේ කියලා අහු වෙනවා. මේක තමයි ඉති රූපං ඉති වේදනා ඉති සංඥා ඉති සංකාර ඉති විඥාන ඉති රූපස සමුදය ඉති වේදනාය සමුදය ඉති සංඥාය සමුදය ඉති සංකාරණ සමුදය ඉති විඥානස සමුදය ඒ වගේම ඉති රූප මේ රූපයේ අස්තංගමේ මෙන්න මේ සියල්ලක්ම තමයි මෙතන මේ පැහැදිලි කරන්නේ එතකොට ආයතන හැටියට දැන් ඔන්න ඇස යථාර්ථයෙන් දන්නකොට දකිනකොට රූපය යථාර්ථයෙන් දන්නකොට දකිනකොට ඇසේ විඥාන යථාර්ථයෙන් දන්නකොට දකින්නට මොකද වෙන්නේ? මෙන්න මේ සංයෝජනය වෙන හැටි. ඇසත් රූපයත් විඥානයත් එකතු වීමෙන් හටගන්න පංචීපාදනස්කන්ධයේ සිදුවෙන ආකාරය තමයි මේ නුවණින් දකිමින් වාසය කරන්නේ. එතකොට මොකද වෙන්නේ? ඔහුට අහු වෙනවා ඇසත් රූපයත් විඥානයත් කියන මේ කාරණා තුන එකතු වන්නට හේතු වෙන අවිද්‍යාවත් භවතණ්ණාවත් කියන කාරණාව සත්‍යම දැකීමත් පැවැත්මට තියෙන ආසාවක් කියන කාරණාව. දැන් මේ විදිහට සත්‍ය දකිමින් දකිමින් වාසය කරනකොට මොකද වෙන්නේ? සත්‍යම දැකීම කියන කාරණා දුර වෙනවා. දැන් සත්‍යම දැකීමෙන්නේ මේ පැවැත්ම සිදුවන්නේ. අපි සත්‍ය හොයනකොට මොකද වෙන්නේ? අපි දකින්නේ මොකද්ද? සත්‍ය නේද? ඒතකොට ලෝක සකස් වෙන්නේ කොහොමද? සත්‍ය නොදැකීමෙන්. සත්‍ය දකිනකොට මොකද වෙන්නේ? සකස් වෙනවද? අන්න සකස් වෙන්නේ. ඒක මොකද්ද? දුක්ඛ නිරෝධය. එතකොට එහෙනම් අන්නේ විදිහට ආයතන අනුපස්සනාවක් හැටියට පුරුදු කරනකොට පංචපාදනස්කන්ධය අනුපස්සනාවකට පුරුදු කරනකොට මොකද වෙන්නේ? විද්‍යා විමුක්ති කරාම යොමු වෙන්නට පුළුවන්කමක් ලැබෙනවා. එතකොට එහෙනම් පින්වතුනි අපේ ඇසට කනට නාසයට දිවට කයට මනසට අරමුණු වෙනකොට ඒ එන අරමුණු හොඳ එකට ඇලිලා නරක එකට ගැටලා ඉන්න එකත් වැරදි. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා හොඳ එකට ඇලීමත් නරකයකට ගැටීමත් මෙන්න මේකට කියනවා ඔලී යන්ති ඒකේ බැසගෙන ඉන්නවා මේක වැරදි යන්තයක් ලෝකයා ඉන්නේ ඒ විදියට තව සමහර ඉන්නවා මොකද කරන්නේ මේ රූප සද්ද ගන්ධ රස පහස අරමුණු වදයක් කරදරයක් මේවා වැඩක් නැහැ මට මේ රූප සද්ද ගන්ධ අරමුණු පහස වලින් නිදහස් වෙන්නට ඕනේ එයා මොකද කරන්නේ එන රූපේ අයින් කරනවා එන වේදනාව එන ශබ්දය අයින් කරනවා ඔන්න ගන්ධය අයින් කරනවා. Tamanට එන අරමුණු අයින් කරනවා. එනවා යනවා බල බල ඉන්නවා. දැන් මොකද වෙන්නේ? අන්න යා අතිදාවණය කරනවා. එයා සත්‍ය දකින්නේ. එයාට මොකද වෙන්නේ? එයා ඉක්මවා දුවනවා. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා තා ලෝකාවලෝකන සූත්‍රය තුළදී මේ ලෝක සත්‍යය විභවේන බවස්ස නිස්සරණ මාහංසු විභවයෙන් නිස්සරණයක් හොයනවා මේවා අයින් කරලා නිස්සරණයක් හොයනවා සබ්බේතේ අනිස්සට්ටා වදා මේ සියල්ලක්ම නිදහස් නැහැ. බවස්මාති වදාමි සියල්ලක්ම භවයේ තුල. ඇයි යාලා මොකද කරේ? තියෙන දේ අයින් කරා. එන එක බලන් හිටියා යනවා. මේ මොකද්ද බැලුවේ? සමුදේ හෙව්වේ නැහැ. සත්‍ය හෙව්වේ නැහැ. තියෙන දෙයක් අයින් කර කර හිටියා. එතනත් මග වැඩින්නේ. ඒක අතිදාවනියක්. චක්කුමන්තෝ පස්සති. ඇස් ඇති කෙනා දකින්න කොහොම දකින්නේ? ඔන්න අතර රූපයක් එනවා. මනසට අරමුණක් එනවා. අයින් කරන්නේ නැහැ. මොකද්ද කරන්නේ? මේක ඇති උනේ කොහමද? හේතුව හොයනවා. හේතුව හොයන් හොයන් යනකොට අහුවෙනවා මොකද්ද? සත්‍ය නොදැකීම නම් වූ හේතුව නිසායි මේ ඇතිවන්නේ. එතකොට සත්‍ය දකිනකොට මේක ඇතිවන් නැති බව අහුවෙනවා. අන්න ඔහු තමයි ප්‍රඥාව තුලින් දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙම නැත්නම් පින්වතුනි අපි සියලු දෙනාම අපි තුල හටගන්න සියුම් දෘෂ්ටි ඔස්සේ අපට හිතෙන අපට කෙලෙස් දුරු වුණා කියලා. අපි ඒ විදිහට විවිධ ආකාර දේවල් පුරුදු කරන්නේ කුමක් නිසාද? ධර්මය අහන්න නැති නිසා. බුදුරණවහන්සේගේ දහම අහන්න නැති නිසා. බුදුරජාණන් වහන්සේ කියපු දේ නෙවෙයි හුරු කරන්නේ. ඒකයි මම පැහැදිලි කරේ. දේශනාවක් අවසන් වෙනකොට අපිට කාටද පැහැදීම ඇති වෙන්නට ඕන නැත්තේ? බුදුරජාණන් වහන්සේට වෙන කෙනෙකුට නෙමෙයි. පුජ්‍යලේ කැටිර වෙන කාටවත් පැහැදිලි හරියන්නේ නැහැ. සාරිපුත්තු ස්වාමීන් වහන්සේටවත් පැහැදිලි හරියන්නේ නැහැ. මුගලන් ස්වාමීන් වහන්සේට පැහැදිලි හරියන්නේ ඉතින් එච්චර උත්තරමයන්ටත් පැහැදිලි හරියන්නේ නැතිනම් පුජ්‍යලයක් වශයෙන් අනිත් කෙනෙක් ගැන පැහැදිලි නොනේද? නෑ. පිරිසක් හැටියටම පැහැදිලි යුත්තේ මග නෑ පිරිස හැටියට සංගරුවනට පිරිසක් විතරයි පුජ්‍යලයක් නෙමෙයි. එහෙනම් පුජ්‍යලයක් හැටියට අපි යොමු වෙන්නට ඕනේ බුදුරජාණන් වහන්සේට. එහෙනම් අපි අහන්න ඕනේ කවුරු කියන දේද? බුදුරජාණන් වහන්සේ කියන දේ. ආර්ය ශ්‍රාවකගේ මගපල් ලැබිය කුමක් නිසාද? කුමක් අහලාද? බුදුරජාණන් වහන්සේ කියපු දේ අහලා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මගපල් ලැබිය කවුරු කියන දේ අහලාද? බුදුරජාණන් වහන්සේ කියන දේ අහලා. අසජි ස්වාමීන් වහන්සේ කියේ බුදුරජාණන් වහන්සේ කියපු දේනේ. මුගලන් ස්වාමීන් වහන්සේ මගපල් ලැබුවේ බුදුරජාණන් වහන්සේ කියපු දේ අහලා. එහෙනම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ ඉඳලා මේ මේ කාලේ යම් කිසි කෙනෙක් මගපල් ලබලා ඇද්ද? අනාගත යමෙක් මගපල් ලබාවිද? ඒ සියලු දෙනා මගපල් ලබන්නේ කාගේ දන්දරෙන් අහලාද? බුදුරණන් වහන්සේගේ ධර්මයල්. එහෙනම් අපිත් අහනවන කාගේ ධර්මයේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එක එක්කෙනාගේ මතිමතාන්තර අදහස්